වෙන්නට හොඳ දොරටුවක් වෙනවා. දැන් ලෝකේ අපි මුලින්මත් සිහිපත් කළා මේ ගුණය වැඩෙනවා කියන එක තේරුම් ගන්න තරම් පහසු නැහැ. නුවණ වැඩෙන්නේ කොහොමද කියලා තේරුම් ගන්න පහසු නැහැ. බොහෝ දෙනාට යමක් පරිත්‍යාග කරනවා කියනකොට දැනෙන්නේම අර කණ්ඩ බොණ්ඩ නැතුව අසරණව ඉන්න, පීඩාවෙන් ඉන්න එබඳු අය ගැන තමයි අවධානය යොමු වෙන්නේ. එතකොට ඒගොල්ලන්ට දෙන එක තමයි වටින්නේ. මේ කෑම බීම දෙනවා නම් අවශේෂ පරිත්‍යාගයන් කරනවා නම් ඒ අවශ්‍ය කෙනෙකුටයි දෙන්න ඕන කියලා ඒක තමයි ලෝකයාට විශේෂ වෙන්නේ. ඇයි සාමාන්‍ය ප්‍රතජන සත්වයාගේ ප්‍රඥාව අඩු වෙනකොට ඒතනත්තාට ලෝකයේ දුක හැටියට පීඩාව හැටියට කල යුතුය දේ හැටියට අර ප්‍රාථමික දේවල් පමණයි විශේෂ වෙන්නේ. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් බලන්න ලෝකයේ හුඟක් දෙනා දන් දෙනවා කියලා පෙළඹෙන්නෙම අසරණයින්ට සලකන්නේ. ඇයි ඒ අසරණයාගේ අසරණකම තමයි Tamanට විෂය නමුත් භෞතික වශයෙන් යමක් කමක් තියෙන මානසිකව පීඩා විඳින අය මේ ලෝකයේ කොච්චර ඇත. ඒ ඒ මානසික පීඩාවට ලක් වෙලා ඉන්න අයගේ මනස සුවපත් කරන්න ඕන කියලා යමෙකුට දැනෙනවා නම් හැඟෙනවා නම් ඒක අර භෞතික වශයෙන් යමක් දීලා කය සුවපත් කරන්නට හිතනවට වඩා ඊට තරමක් ಗುಣනුවණ වැඩුණු කෙනෙකුට තමයි මිනිස්සුගේ කය සුවපත් කරන්නටත් ඕන ඒ වගේම මිනිස්සුන්ගේ හිතේ තියෙන පීඩාවන් දුක් දුම්නස් දුරු කරන්නට සහාය වෙන්නත් ඕන කියලා දැනේ. ඒ වගේම තවත් දුරටත් ප්‍රඥාව වැඩෙනකොට තමයි මේ ලෝකයේහි සත්වයෝය පුද්ගලයෝය ආත්මය කියලා කිසිවක් ඇත්තේ නැහැ. පවතින්නේ නාම රූප ධර්ම පමණයි. මේ ලෝකේ යථාර්ථය අවබෝධ කරගන්න ප්‍රඥාව දියුණු කරගන්න සත්වයින්ට උදව් කරන්න පුළුවන් නම් එය තමයි ලොකුම යහපත. මොකද ඒ අවබෝධය නැතිකම නිසායි මේ අනන්ත සසරේ සත්වය දුක් විඳින්නේ කියන මේ ගැඹුරු යථාර්ථය වටහා ගන්න පුළුවන් වෙන්නේ ඊටත් වඩා ප්‍රඥාව වැඩෙනකොට. එතකොට මේ ප්‍රඥාව වැඩෙන වැඩෙන තරමට තමයි අපේ කරුණාව පුළුල් වෙන්නේ. කරුණාව කියලා කියන්නේ දුකටපත් වෙච්ච අය දුකින් මුදවා ගන්නට දරන උත්සාහය. එතකොට ප්‍රඥාව දියුණු වෙන්න දියුණු වෙන්න අපට දුක ඊටාම සියුම්ව පෙනෙන්නට ගන්නවා. ප්‍රඥාව අඩු වෙන්න අඩු වෙන්න අපට දුක බොහොම ඕලාරික මට්ටමින් ප්‍රාථමික මට්ටමින් පමණයි පෙනෙන්නේ. ඉතින් ලෝකේ බහුලව ඉන්නේ ප්‍රඥාව අධික අය නෙමෙයි ප්‍රඥාව අඩු අය. ඒ නිසා ඒගොල්ලන්ට දුක හැටියට පෙනෙන්නේ අර කණ්ඩ නැතුව, බොන්න නැතුව, අඳින්න නැතුව, ඉන්න හිටින්න නැතුව, ලෙඩ දුකට බෙහෙත් නැතුව ඉන්න අයගේ පීඩාව පමණයි දුක හැටියට පෙනෙන්නේ. ඒ නිසා ඒකටම තමයි ප්‍රතිකාර කළ යුත්තේ කියලා හඟින්නේ. නමුත් ඊට එහාට ප්‍රඥාව වැඩෙනකොට තමයි පුද්ගලයාගේ කායික සුවය සඳහා සහාය වෙනවා වගේම මානසික දුක්ඛයන් දුරු කරන්නටත් උදව් කරන්න ඕන කියන කරුණාව ඉන් එහාට යන්නේ. ඒ වගේම මේ විශ්ව ධර්මයන් අවබෝධ නොකිරීමෙන් ලෝක සත්‍යය කොච්චර දුක් විඳිනවද? කියලා දකිනකොට තමයි අර කන්න බොන්න නැතුව දුප්පත් දුක් විඳින තැනැත්තා පමණක් නෙමෙයි මහේසාක්‍යව සැප විඳින මිනිස්සයත් සංසාර දුක්ඛයෙන් පීඩිතව ඉන්නේ. දෙව්ලොව ඉන්න දෙවියත් බඹලොව ඉන්න බ්‍රහ්මයාත් සංසාර දුක්ඛයෙන් නොමිදීම නිසා මහත් වූ දුකකයි ඉන්නේ කියන ඒ ගැඹුරින් කරුණාව උපදවන්නට පුළුවන් වෙන්නේ එපමණකට ප්‍රඥාව වැඩෙනකොට. ඉතින් තථාගතයන් වහන්සේ මහා කාරුණික වුණේ උන්වහන්සේ මහා ප්‍රඥ නිසා. මහා ප්‍රඥ වෙන තරමට තමයි මහා කරුණාව උපදින්නේ. ඉතින් යම් කෙනෙකුගේ ප්‍රඥාව අල්ප ප්‍රඥාව නම් ඒ තනත්තාගේ කරුණාව විහිදී යන්නේ අල්ප වූ ප්‍රමාණයක පමණයි. ඉතින් ඒ නිසා තමයි අර ගුණය ගැන සලකාගෙන ಗುಣ වඩන්නට ಗುಣ අගය කරන්නට දරන ප්‍රයත්නය නිෂ්ඵල වැඩක්ය. ඒක නිකන් පිළිම ඉදිරියේ ආහාර තැබීමක් කිය, චෛත්‍ය ඉදිරියේ gadol godowal ඉදිරියේ ආහාර තැබීමක් කිය. ඒවා තේරුමක් නැහැ. මෙච්චර මේ දුක්ඛිතව ඉන්න මිනිස්සුන්ට ඇයිද කන්න බොන්න දෙන්නේ නැතුව ඒවා ගිහිල්ලා නිකන් ගොඩ ගහන්නේ කියන ඒ බඳු විවේචනයන් සමාජයෙන් එන්නේ ගුණයට ගරු කිරීම ප්‍රඥාවට ගරු කිරීම ගුණ නුවණ වැඩෙන්නට හේතු වෙනවා කියලා මේ යථාර්ථය නුවණින් නොදකින නිසා මෙතනදී තවත් යමක් කියන්නට ඕන ඒ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් බුදු පිළිම ඉදිරියේ චෛත්‍ය ඉදිරියේ පූජා කරන හැම දෙනාම මේ ගැඹුරු අර්ථය දැනගෙන මේවා කරනවා නොවේ බොහෝ දෙනා අපි අර මුලින් සිහිපත් කරපු ආකාරයට තෘෂ්ණාවම මුල් කොටගෙන තෘෂ්ණා ප්‍රාර්ථනාම පෙරදරි කොටගෙන තමයි හුඟක් දෙනා ආමිස පූජාවට පෙළඹෙන්නේ. ඉතින් ඒවා දැකලා තමයි බොහෝ දෙනා විවේචනය කරන්නේ. නමුත් අපි වටහා ගන්නට ඕන යම් පිරිසකගේ දුර්වල ක්‍රියාකාරීත්වයක් නිසා සමස්ත ප්‍රතිපදාවටම පයින් ගහන්න පුළුවන් කමක් නැහැ. ඒක ඥානවන්ත